තව බොහොම කල් තියෙනවා ලෝක විනාශයට. ලෝක විනාශ වෙන්නේ මෛත්‍රී බුදුහාරුත් පහළ වෙලා තවත් කල්ප ගණනක් ගත වෙලා නැහැ. සාමාන්‍යයෙන් මහා මහා යුගයකට දැන් මම දැනගෙන තියෙන විදිය මම අධ්‍යයනය කරලා තියෙන විදියට මහා යුගයට අතුරු යුග 64ක් කියන එක ඒක හරිද සෝම හරි හරි ඒකෙන් යුග 59ක්ම බුද්ධ ශූන්‍යයි කියන එක ඔව් බුද්ධ ශූන්‍යයි ඒ ඒ වෙන මේ අතුරු කප් දැන් මේ පස්ස මේ හතරවෙනි එක පස්වෙනි එකේදී මෛත්‍රී බුදු බුදුහාරු පහළ වෙන්නේ එතනින් එහා 59ක් තව තියෙන අතුරු යුග ඒ 59ත් පහුණයින් පස්සේ ලෝක විනාශය වෙන්නේ යුගයකදී බුදුවරු පහළ මහා යුගයකදී බුදුවරු පහළ නොවෙන්නම ඉඩ තියනවාද මහා යුගයකදී මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරපු කෙනෙක් නොකියොත් පහළ වෙන්න පුළුවන්. ඒ කාලෙ වෙනකොට. දැන් පහට අඩු ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්ද? පහට වැඩි ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් බෑ අඩු ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. සමහර කල්පවල හතර නමයි, සමහර කල්පවල තුන් නමයි, සමහර කල්පවල දෙනමයි එක නමයි එහෙම උනානේ. සාමාන්‍ය ධ්‍යාන ධ්‍යාන ලබා ගැනීමේදී ඒ ක්‍රමයන් විස්තර අර සමාධියට වැටෙනවා දකින්න ලැබෙනවා දැන් අපි ඒ විදිහට කරනකොට ගෞතම බුදුහාමුදුරන්ගේ විස්තර විතරයි ලැබෙන්නේ පැරණි පෙරබුදුරුන්ගේ විස්තර නොලැබීමට හේතුව මොකද? පෙරබුදුරුන්ගේ විස්තර මොකද තමන්ට දැනෙන්න වෙනවද? දැනෙනවා නමුත් දකින්නේ නැහැ. දෘශ්‍ය රූප වශයෙන් ඉන්නේ නැහැ. ඒ ගැන තමන් හිතලා නැහැ නෙමෙයි. <laughs> ඒකනේ අපි ගෞතම බුදුහාරු ගැන නෙමෙයි දන්නේ හොඳටම. ඒක ඒ හේතුව. ඒකයි හේතුව. නැත්නම් ධාතු පරිනිර්වාණයම හේතු වෙන්නේ නැහැ. දැන් ඒ වගේ යම් දෙයක් දැනගැනීමේදී හරි දේ මේකයි වැරදි දේ මේකයි කියලා බෙදලා වෙන් කරගන්නේ කොහොමද ඒක තමයි නෝන හරියට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කාටවත් බෑ කියන්නේ ඒක. තමන් නෝනින් කරගන්න ඕනේ පරසෙන් ඒක. ඥානය කියන්නේ ඒකට නෙවෙයි. දැනගන්න. මේක නිර්වාණ මාර්ගයටයි තියෙන්නේ නිවන මගේ පැත්තටයි තියෙන්නේ. මගේ මේකයි. මේකෙන් පිටපාරයි. අනික යම් මගකින් යාමේදී ඉතිරි ලක්ෂණ මෙනෙහි නොවේ නම් අනිත්‍ය දුකනාත්ම ලක්ෂණ අවබෝධයට උපකාර නොවේ නම් යම් මග ඒක වැරදි. මග යමින් අනිත්‍ය දුකනාත්ම ලක්ෂණ අවබෝධයට උපකාර වේ නම් ඒක හරියි. භවනා මාර්ගයේ හරි වැරදි බලා ගන්න ගුරුකම. වේදේ පෙන්නන අර ආනන්දයේ ස්වභාවයයි නිර්වාණයයි වෙනස් වෙනස් වෙනස් වෙනස් සම්පූර්ණ වෙනස්. එහෙන් පිටින්ම වෙනස්. ඒ ඒ ප්‍රධාන වෙනස කීපයක් මට ඒගොල්ල ආත්මවාදී උද ඔක්කොම සච්චිදානන්ද සච්චිත් ආනන්ද තුන ඔය ආත්මය ඒගොල්ලෝ කියන ආත්මයේ ලක්ෂණ ඔය ඒකත් වෙනස් වෙන වෙනස් වෙන ස්වරූපේ තියෙනවද? ආනන්දය කියන එක ඒගොල්ලෝ කියන සච්චිත් ආනන්ද ඒගොල්ලෝ නම් කියන්නේ සදාකාලිකයි කියලා. නමුත් ඒක වෙනස් වෙනවා. ඒ සච්චිදානන්ද කියන්නේ බ්‍රහ්ම ස්වરૂපයට සෑම සත්‍යෝ යෝග භාවනා කරලා අන්තිමේදී බ්‍රහ්මත්වයටපත් වෙනවා. බ්‍රහ්ම බවටපත් වෙනවා. ඒ එකම බ්‍රහ්ම ස්වરૂපයටපත් වෙන බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම කියන්නේ ලෝකේ හැමදැනම ප්‍රතිපවත්නා යම් කිසි ඒ ලෝකේ මවන ශක්තිය ආරක්ෂා කරන ශක්තිය ඕව ඇති තනි එක දෙයක් තියෙනවා ඒක තමයි බ්‍රහ්ම. ඉතින් අපි ඔක්කොම ඒකෙන් මතුවේවි එන අය ඔක්කොම. සත්‍යයෙන් තමයි මතුවේවි මතුවේවි එන්නේ. සත්වයකින් තමයි මතුවෙවි මතුවෙවි එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි මේ සත්වය ආයෙත් ඒක හිම කිඳා බහිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සදාකාලික සපේ කියලා නමුත් ආයෙත් එනව නේ. ආයෙත් එනවා. අනේ ඉන්වොලූෂන් කියන එකද ඒකද? ඒක තමයි එවොලූෂන් එකට කිට්ටුයි ඒක. ඉතින් ඒක ආයෙ ගිහිලා ආයෙත් ඒකෙන් මෙහාට එන්න වෙනවා නම් සදාකාලික සපයක් වෙනින්ද ඒ ආනන්දේ. ආනන්දයට ගිහිලා නැවත ලෝකේ නිර්මාණය කරනවා කියන්නේ ඒ ස්වરૂපේ. ආයෙත් සසරට එනවා. ඒක නිසා કોઈ ගැන ආර්ය සමාජයේ මේ පිටවපු ස්වාමී මට නාමතක නෑ දැන් සදානන්ද කොහෙද එයා ওই ගැන එයා ලියලා තියෙන පොතක් Mirror of Truth ඉංග්‍රීසියෙන් අගලා තියෙනවා ඒ පොත. අන්න ඒකේ තියෙනවා මේ වේද ආගමේ උගන්වන්නා වූ මොක්ෂය සදාකාලිකයි කියලා කිව්වට සදාකාලික නෙවෙයි. ඒක తాවකාලික නවතම්පලා. මේ දීර්ඝ නවතම්පලා. මේ සතර දුක්ඛන හත්වය ඒකට ගිහිලා විවේක ගන්නවා. කාලය කීයක වෙලා ඉඳලා ආයෙත් මේකට එනවා. අන්න එහෙම තැනක් කියලා එයා කියනවා. ඒ නිසා එහෙම නොවේ කියලා උගන්වන වේදාන්තවාදීන්ගේ ගැන්වීම වැරදි කියලා ඔක්කොටම පහර දීලා එයා ලියලා තියෙනවා ඒ පොතේ. ඒක ඒක හරි. මොකද අපි පරීක්ෂා කර බලනකොට අපට පේන්නේ ඒකමයි. ඔය ඒගොල්ලෝ කියන මේ මේ සදාකාලික බ්‍රහ්මත්වය කියන්නේ අපේ අරූප ලෝකය. ඒකටි කාලේ කිනවරු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ඉඳලා ආය අපෝ මෙහාට එනවා.